පූජනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි කල්‍යාණ මිත්‍රවරුනි අප කාගෙත් අත්දැකීම තමයි සාමාන්‍යයෙන් මේ භවනාව මිනිත්තු කීපයක් හරි ප්‍රගුණ කළොත් මිනිත්තු කීපයක් හරි භාවනාවේ දෙන්නට වෑයම් කළොත් ඒ ඒ මොහොතට හරි මානසික වශයෙන් කිසියම් සැහැල්ලුවක් සැනසෙල්ලක් අත්දකින්න එක. ඉතින් ඒ මානසික සැහැල්ලුව බොහෝ විට කායික සැහැල්ලුවක් බවටත් පත් වෙනවා. ඉතින් මේ භාවනාවේදී මේ ඊටාම ඉක්මනින් අත්දකින මේ සැහැල්ලුව සැනසille ඊට හේතුව ගැන අප ටික වෙලාවක් අවධානය යොමු කළොත් ඇයි කොහොමද මේ භාවනාවෙන් කෙනෙකු සැහැල්ලුවටපත් වෙන්නේ කොහොමද ටික වෙලාවක් භාවනා කරාම ලොකු මානසික අභ්‍යන්තරික ආධ්‍යාත්මික සුවයක් අත්දකින්න ලැබෙන්නේ. කොහොමද කෙනෙක්ගේ ආස්වාද ප්‍රසආස සැහැල්ලු වෙන්නේ? සම්සුන් වෙන්නේ. කෙසේද මේ හෘද ස්පන්දන වේගය අඩු වෙන්නේ? කොහොමද කෙනෙක්ගේ ශරීරයේම මාංශ පේශි ලිහිල් වෙන්නේ? දැන් මේ මේ කෙනෙකුට හිතෙන් සමහර විට තියෙනවා අදහසක් මේක නිකන් තාතිහාරයක් වගේ. භාවනාව කියන්නේ එක්තරා විදිහකට මන්ත්‍රයක් වගේ. භාවනා කළාම ඔක්කොම හරියනවා කියලා. නමුත් එය මන්ත්‍රයක් හෝ නිකන් ප්‍රාතිහාරයකට වඩා හේතුඵල සම්බන්ධයක් උඩ සිද්ධ වෙන දෙයක්. මොකද්ද මෙතනදී සිද්ධ වෙන තාක්ෂණයේ යාන්ත්‍රණය? කල්‍යාණ මිත්‍රවරුනි අප දන්නවා භාවනාවේදී අප හිත එක තැනක තියාගන්න උත්සාහ කරනවා. සරලව කිව්වොත් මොන භාවනා ක්‍රමයේ වුණත් තමන්ගේ කමටහන ඒ මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන් බුද්ධානුස්සති වෙන්න පුළුවන් ආනාපාන සතිය සක්මන් භාවනාව මේ කවර හෝ භාවනාවක් තමන්ගේ කමටහන වුණත් එතෙන්දී ඔබත් මාත් උත්සාහ කරනවා හිත ඒ කමටහනේ ඒ භාවනා අරමුණෙහි තබාගෙන ඉන්න දෙය ලේසි නැහැ. පහසු නැහැ. ඉතින් මේ පහසු නැත්තේ ලේසි නැත්තේ කල්යාණ මිත්‍රවරුනි මේ හිත පුරුදු පුහුණු වෙලා තියෙන්නේම කල්පනා කර කර ඉන්න. හිත හිත ඉන්න. සංකල්ප විතර්ක ප්‍රපංච ගොඩනගමින් සංකල්ප අදහස් උදහස් ඇති කරගනිමින් හැඟීම් ඇති කරගනිමින් ලොකෝ සිටිවිලි ලෝකයක් මවාගන්න තමයි හිත පුහුණු පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මේ මොනවා ගැනද මේ විදිහට හිතන්නේ ඕනෑම දෙයක් ගැන. ඉතින් 아무තු දේවල් ඕනේ විශේෂ දේවල් ඕනේ ඇහෙන්නේ මොනවද? ඒ ඇහෙන දේවල් ඔස්සේ අප ගොඩනගනවා කල්පනා ලෝකයක්. ටික වෙලාවකට හරි. ඉතින් ඒ අතර ඔන්න යමක් මතක් වුණොත් ඒ මතක් වුණු දේ ගැන අප හිත හිත ඉන්නවා. ඒ අතර මොන හරි දැක්කොත් 아무තු යමක් පෙනුනොත් අර දෙකම මතක නැහැ දැන් මේ පෙනුණු දේ ගැන අප හිතනවා. දැන් සාමාන්‍යයෙන් ওই විදිහට තමයි හිත වැඩ කරන්නේ හැම වෙලෙම හිත කල්පනාවක নিমগ্ন වෙලා ඉන්නේ. ඒ නිසා හැම වෙලෙම හිත කාර්යයක යෙදිලා ඉන්නේ. සිතීම නැමැති කාර්යයේ හිත හැම මොහොතකම අනුයුක්ත වෙලා ඒතර මොනවා ගැනද හිතන්නේ? අපේ අත්දැකීම් ගැන. ඇහෙන, පේන, මතක් වෙන, ස්පර්ශ කරන ඕවා ගැන තමයි හිතන්නේ. ඉතින් ඒවා හයක් ගැන ධහමේ කියනවා. සලායතන කියලා මේ ඉන්ද්‍රයන් හය ආශ්‍රයෙන් ලබන අත්දැකීම් ගැනයි සිත නිරන්තරයෙන්ම කල්පනා කර කර. ඔයින් පිට දෙයක් නෙමෙයි ඕනෑම මොහොතක ඕනෑම මොහොතක කල්යාණ මිත්‍රවරුනි බලන්න ඔබේ මනස දිහා ඔබේම කල්පනාවන් දිහා මොනවා ගැනද මේ මා සිතමින් සිටින්නේ කුමක්ද මේ වෙලාවේ මසිතෙහි තිබෙන කල්පනාව අන්න හඳුනා ගන්නට ලැබෙයි කිසියම් අත්දැකීමක් ඒ මොහොතේ ඇහුණු දෙයක් ඒ මොහොතේ පේන දෙයක්, ඒ මොහොතේ ශරීරයට දැනෙන යමක්, මధుරයක් කණේක, බඩගින්න, පිපාසය, රස්නේ, අපහසුතා, සීතල මොනවා හරි එහෙම නැත්නම් කෑම කනමින් ඉන්නවා නම් ඒ ඒ වෙලාවල් වල දැනෙන රස සුවඳ එහෙම නැතිනම් ඔය ආශ්‍රයෙන් කලින් ගත්ත සිතිවිලි මතකයන් විදිහට හිතට එනවා එතකොට හිත හැම මොහොතකම කල්යාණ මිත්‍රවරුනි මේ හයෙන් එකක් අල්ලාගෙන මේ ඉන්ද්‍රිය හයෙන් එක අත්දැකීමක් හිත අල්ලාගෙන ඒ අල්ලාගත් අත්දැකීම ගැන හිත හිත ඒක එක අතකින් අල්ලාගෙන හිතනවා හිතනවා හිතනවා ඉතින් එහෙම හිත හිත ටික වෙලාවක් යනකොට ඊට වැඩිය සිටිය යුතුයි කියා හිතෙන තවත් දෙයක් මතක් වෙනවා. ඇහෙනවා, පේනවා. එතකොට මුල් කාරණේ මතක නැහැ. ඒක අතහරිනවා, අතහරිනවත් එක්කම අල්ලගන්නවා ඊළඟ අරමුණ. අල්ලගෙන ඒ ගැන හිත හිත හිත හිත යනවා දිගට. දැන් ওই විදිහට මෙහි අවසානයක් නැහැ. අරමුණෙන් අරමුණට අත්දැකීමෙන් අත්දැකීමට ශබ්දයෙන් ශබ්දයට රූපයෙන් රූපයට ස්පර්ශයෙන් ස්පර්ශයට රසයෙන් රසයට සුවඳින් සුවඳට සිටිවිල්ලෙන් සිටිවිල්ලට හිත ග්‍රහණය කරගන්නවා අල්ලගන්නවා බදාගන්නවා අල්ලගෙන ග්‍රහණය කරගෙන බදාගෙන ඒ ගැන හිතනවා හිතනවා කල්පනා කරනවා කල්පනා කරනවා උපකල්පනය කරනවා අනුමාන කරනවා සැක කරනවා ප්‍රශ්න කරනවා විශ්වාස කරනවා සැලසුම් කරනවා රස විඳිනවා දුක් විඳිනවා දැන් මේක තමයි හිතේ හැටි හිත කියන්නේ ওই ওই ටිකට තමයි ওই පිට හිතක් ගැන අපට කතා කරන්න බෑ. දැන් භාවනාවේදී අප පුහුණු වෙනවා මේ හිත අඳුනා ගන්නට මොන හිතද මේ කල්පනාවන් මවා ගන්න අහස උසට අදහස් සිටිවිලි සංකල්ප විතර්ක ගොඩ ගහ ගන්න ඈතට ඈතට සිතවිල්ලක් ඔස්සේ අතරමං වෙන හිත අඳුනා ගන්නවා. ওই හිත පේන්න තියෙනවා. ඉතින් හිත අඳුනා ගන්නවා. අපි ඉතින් ඒක සරලව කියනවා. හිත දුවනවා. දුවනකොට දුවන බව දැනගන්නවා. ඉතින් මේක ඊටාම වැදගත්. කල්යාණ මිත්‍රවරුනි මොන භාවනාවේදී වුණත් දුවන හිත අඳුනාගත යුතුයි. හිත දුවපු බව දැකිය යුතුයි. ඊට අප කියනවා සිහිය ඇති වුණා කියලා. එතකොට අන්න අවස්ථා දෙක දුවන හිත සිහිය නැති හිත කොහෙද දුවන්නේ? ඇයි දුවන්නේ? මේ කල්පනා කරන්නේ ඕනේ දේවල්ද? අවශ්‍ය දේවල්ද? ඒ ගැන කිසිදු සැලකිල්ලක් නැහැ, දැනුවත් භාවයකුත් නැහැ, Taman දන්නේත් නැහැ. ඔහි සිහින දකිනවා මගේ හිත හිත හිත හිත ඉන්නවා. එහෙම ඉන්න අතර එකපාරටම මතක් වෙනවා හිත දුවනවා නේද මා භවනා කරමින් නේද හිටියේ අන්න දෙවෙනි අවස්ථාව සිහිය ඇති වුණු අවස්ථාව. ඉතින් මේක ඉතාම වැදගත්. මේ මතක් වෙන එක දැනගන්න ලැබෙන එක හඳුනා ගැනීම හිත දුවන බව. ඒ හඳුනා ගැනීම කියන්නේම සිහිය ඇතිවීම කියන එක. අවදි වීම කියන එක අර හීන හදාගෙන ඉඳලා දවල් හීන හදමින් සිටි කෙනෙකු එකපාරටම අවදි වෙනවා. ඒතර අවදි වීමත් එක්කම දැන ගැනීමත් එක්කම හීනෙත් ඉවර වෙනවා. කල්පනාවත් ඉවරයි. සෑහෙන දුරක් දිව්වා. නමුත් එතනින් ඉවරයි. ආපහු ඇතුල් වෙන හුස්ම දැනෙන්න පටන් ගන්නවා. පිට වෙන ප්‍රස්වාසය දැනෙන්නට පටන් ගන්නවා. වාඩි වී සිටින බව දැනෙනවා. භාවනා කරපු බව දැනෙනවා. අන්න අර කල්පනාවල් අප අතහැරියා. එතකොට මේ භාවනාව කියන්නේ අතහැරීමකට. අල්ල ගැනීමකට නෙමෙයි. අල්ලගන්න ඕන තරම් දේවල් ඇහෙනවා, පේනවා, මතක් වෙනවා ඕනෑ තරම් දේවල්. හැබැයි භාවනාවේදී අප පුහුණු වෙනවා අඳුනගෙන අතහරින්නට. ඉතින් අල්ලගෙන අර පුරුදු වෙච්ච මනස ඇහෙන දෙයක්, පේන දෙයක්, කල්පනා වුණු දෙයක් අල්ලාගෙන ඒ ඔස්සේ ඈතට ඈතට යනකොට අත්වල බැඳගෙන අර අත්දැකීම අරමුණත් එක්ක අන්න සිහිය මතුවෙනවා. සිහිය මතුවුණු ගමන්ම අතහරිනවා. අර අත්වල බැඳගෙන ගියානේ ඇහිුණු දෙයක්, පෙනුණු දෙයක්, මතක් වුණු දෙයක්, දැනුණු දෙයක් ඔස්සේ ඉතින් එහෙම ගිහිල්ලා සිහිය ආපු ගමන්ම අතහරිනවා. නිදහස් දෑතකින් අතහරිනවා කියන්නේ ඒක යන්න හරිනවා. ඉතින් ආපහු අත් දෙක නිදහස්, හිත නිදහස්. ඒ නිදහස් හිතට දැනෙනවා තමන්ගේ භාවනාව. ඉතින් මේ භාවනා කරන්නට හිත නිදහස් වෙන්නට ඕනේ. ඒ නිදහස් කර ගැනීම තමයි අර සිහියෙන් කරන්නේ. මතක් වෙන එක නතර කරන්න බෑ. නමුත් අඳුනා ගන්නවා හැකි ඉක්මනින් හිත දුවන බව නැතිනම් මතක් වුණු දෙයක් ඔස්සේ හිත සක්මනක යෙදෙන බව හිත සංචාරයක යෙදෙන බව හිත දුවන බව කල්යාණ මිත්‍රවරුනි මේ ඔබේත් මගේත් මනසට තනිවම දුවන්න බෑ හිත කවදාවත් තනිව ක්‍රියා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි අරමුණක් ඕනේ සහායකයෙක් ඉන්නට ඕනේ කිහිලි කරුවක් අත්වාරුවක් ඕනේ හිතට ඒ කිහිලි කරුව අත්වාරුව සහායකයා තමයි ඔය අත්දැකීම් කියන්නේ අරමුණු කියන්නේ ඉන්ද්‍රිය දැනීම් කියලා කියන්නේ ඉතින් ඒකක් අල්ලගෙන ඒ වාරුව අරගෙන තමයි හිත ගමන් කරන්නේ හරියට ඔය මහන මැෂිමකින් මහනකොට උඩිනුත් නූලක් ඕනේ යටිනුත් නූලක් ඕනේ තනි නූලෙන් මැහෙන්නේ එතකොට මේ උඩින් එන නූලයි ඒ නූල ඉදිකත්තේ ආශ්‍රයෙන් යටට ගිහිලා යට තියෙන නූලත් එක්ක අමුණගෙන අත්වල් බැඳගෙන ඒක අල්ලාගෙන තමයි මැස්මක් කියන එක දිගට දිගට දිගට මැහෙන්නේ ඒ වගේ මේ හිත ලොකු මැස්මක් කරනවා මහනවා දිගින් දිගට අප කියනවා ඊට සංසාරේ කියලා මේ විවිධ දේවල් අල්ලගෙන පේන ඇහෙන දේවල් කල්පනා වෙන දේවල් අල්ලගෙන ඉතින් ඒ ඒ හිත සැහැල්ලු නෑ දුවන හිත සැහැල්ලු හිතක් නෙමෙයි. දුවන හිත, निराවුල් හිතක් නෙමෙයි. ඕනෑම අවස්ථාවක බලන්න කෙලවරක් නැතුව කල්පනා කරන කෙලවරක් නැතුව හිතන අවස්ථාවක සැහැල්ලුවක්ද තියෙන්නේ කියලා කොපමණ බරක්ද කොපමණ වෙහෙසක්ද හිතට ඒ අතහැරලා බලන්න ඒ අතහැරිය මොහොතේ නිකන් බලන්න හොඳට හුස්මක් අරගෙන හුස්ම පිට කරන්න. ඒ පිට කරනකොට බලන්න සිහියෙන් අර කල්පනාවත් ඇරෙනවා ලොකෝ හිතේ තිබ්බ බරක් පැත්තකින් තිබ්බා වගේ. ලොකෝ බරක් කොළොඩ තිබුණු අතහැරියා වගේ සැහැල්ලුවක් දැනෙන. ඉතින් ඒ සැහැල්ලුවයි කල්යාණ මිත්‍රවරුනි භාවනාවෙන් දැනෙන්නේ මොන සැහැල්ලුවද අතහැරීමේ සැහැල්ලුව අතහැරීමේ සුවය අල්ලා ගැනීමේ නෙමෙයි අල්ලා ගැනීමේ තියෙන්නේ සුවයක් නෙමෙයි රසයක් යමක් අල්ලාගත්තාම ඒකේ රසයක් තියෙනවා ඉතින් තියෙන රසයට වැඩිය තියනවා කියලා අප හිතන රස තියෙනවා හොඳට බලන්න කල්යාණ මිත්‍රවරුනි ඕනෑම දෙයක් දැන් හිත යමක් අල්ලාගන්නේ එයින් හිතට සැපතියි කියලා හිතාගෙන. දුක තියනවා නම් යමක් හිත කැමති නෑ ඒක අල්ලාගන්න. දුක තිබෙනවා නම් කිසියම් රූපයක හිත කැමති නෑ ඒ රූපේ දිහා බලන්න. දුක තියනවා නම් කිසියම් ශබ්දයක හිත කැමති නෑ ඒ ශබ්දය අහන්න. දුක තිබෙනවා නම් කිසියම් ආහාරයක සුවඳක ස්පර්ශයක හිත කවදාවත් රුචි කරන්නේ නැහැ ඒ සුවඳ ආග්‍රහණය කරන්න ඒ ස්පර්ශය ලබන්න ඒ රසයේ විඳින්න කිසියම් සිටිවිල්ලක මතකයක තිබෙනවා නම් ධම්නසක් ශෝකයක් කවදාවත් හිත කැමති නෑ ඒව මතක් කර කර ඉන්න පුළුවන් තරම් උත්සාහ කරන්නේ අමතක කරලා දාන්න ඉතින් මේ හිත හැම මොහොතකම හොයන්නේ සැප. සැපයි මේ හිත අල්ලගන්න හදන්නේ. හැබැයි එතනදී සැප ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන් ලැබුණත් නොලැබුණත් කල්යාණ මිත්‍රවරුනි හිතට දැනෙන්නේ ලොකු වෙහසක්. ඉතින් ඔය අප ජීවිතයේ අත්දකින්න වෙහෙස ජීවිතයේ අත්දකින්න තෙහෙට්ටුව විඩාව ඊට මූලික හේතුව මේ ශාරීරික මහන්සිය නෙමෙයි ශාරීරික වැඩ නෙමෙයි ඔය මානසික වශයෙන් දුවන හිතේ ප්‍රතිඵලයක් දැන් ඒ නිසා මේ භාවනාවේදී අප පුරුදු වෙනවා අතහරින්නට එතකොට භාවනාව සරලව කියන්න පුළුවන් අතහැරීමක් අල්ලා ගැනීමක් නෙමෙයි අතහැරීමක්. ඉතින් භාවනාව තුල අප කිසිවක් අල්ලාගන්නේ නැහැ. අල්ලාගන්න එකම දේ භාවනා අරමුණ විතරයි, කමතහන විතරයි. හුස්ම නම් හුස්ම, මෛත්‍රිය නම් මෛත්‍රිය, බුද්ධානුස්සතිය නම් බුදු ගුණ, සක්මන නම් සක්මන. එය විතරයි අන් සියලු අරමුණු, අන් සියලු අත්දැකීම් ඒ මොහොතේම හැකි ඉක්මනින් භාවනාවේදී අතහරිනවා. පැත්තකින් තියනවා ඒ කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ. නැවත නැවතත් උත්සාහ කරනවා අවධානයේ ගේන්න අර භාවනා කමටහන. එතකොට හිත අල්ලගන්නේ එකයි. අන් සියල්ල අතහරිනවා. හොඳ හෝ නරක, වටිනා හෝ නොවටිනා ලස්සන හෝ කැත ඒව වැදගත් නෑ භවනාවේදී. මේ පේන්නේ ලස්සන රූපයක්ද? ඇහෙන්නේ ලස්සන ශබ්දයක්ද? දැනෙන්නේ හොඳ ස්පර්ශයක්ද? මතක් වෙන්නේ රසවත් සිතිවිල්ලක්ද? ඒවා වැදගත් නැහැ. ලස්සනද අවලස්සනද? රුචිද අරුචිද? මිහිරිද මිහිරිද? රසද නීරසද? ප්‍රසන්නද අප්‍රසන්නද? කල්යාණ මිත්‍රවරුනි ඒ විග්‍රහ කිරීමට හිත යන්නේ නැහැ භාවනාවේදී. අප විග්‍රහ කර කර ඉන්න යන්නේ නැහැ. විනිශ්චය කරන්නේ නැහැ. හුදෙක් දන්නවා, අඳුනා ගන්නවා, හිත දුවපු බව හැකි ඉක්මනින් ওই විග්‍රහ කිරීමට යන්නේ නැතුව අතහරිනවා. ඒ අතහැරීමට ශක්තියක් ඕනේ. අල්ලගන්න ශක්තියක් ඕනේ වගේම යමක් අතහරින්නත් ශක්තියක් ඕනේ. ඉතින් ඒ අන්නේ ශක්තිය තමයි භාවනා අරමුණෙන් ගන්නෙ. දැන් කෙනෙක් අත්වාරුවක පරිපලක් නගිනකොට ඉතින් ඒ එක එක තැනක් අල්ලාගෙන තමයි එතෙන්ට අල්ලාගත්තොත් තමයි මෙතනින් මෙතන අතහරින්න පුළුවන්. දැන් පරිපලක් නගිනකොට බලන්න එක පාදයක් උඩ පඩියේ තිබ්බොත් තමයි අනිත් පාදය එතනින් ගන්න පුළුවන් වෙන්නේ තියෙන තැනින්. පාදකම එකම තැන තියන් හිටියොත් ඇවිදින්න බෑ. ඉතින් එක පාදයක් කොහෙන් හරි තියලා තියලා එතන තද කරලා එතන ග්‍රහණය කරගත්තොත් තමයි අනික් පාදය ගලව ගන්න පුළුවන් වෙන්නේ. දැන් මඩ කෙරුණු කෙනෙක් බලන්න කුඹරක වගේ ඒ එරුණු තැනින් ගොඩ එන්න නම් කොහෙන් හරි එක පාදයක් අල්ල ගන්නවා. එහෙම නැත්නම් අතින් හරි කොහේ හරි තැනක් වැල්පටක් හරි අල්ල ගන්නවා. අල්ලගෙන අදිනවා. එතකොට අර ඉරුණු ශරීරයේම පාදයේම ගන්න පුළුවන් අහකට. ඒ වගේ භාවනා කමඨහනේ අපි එල්ලෙනවා. කමඨහනක් කියන්නේ භාවනා අරමුණ. ඒ අරමුණේ අපි එල්ලෙනවා. එල්ලුනහම තමයි අනිත්‍ය වශයෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ එකක එල්ලෙනවා. ඒ එකක එල්ලීම තුළ අන් සියල්ලෙන්ම ගැලවෙන්න අපට හැකියාව ලැබෙනවා. දැන් ඒ විදිහට භාවනා කිරීමෙන් තමයි ඔය සැහැල්ලුව ලැබෙන්නේ. නිකන් වාඩි වෙලා ඔහේ හිත හිත හිටියොත් අර තිබුණු මනසමයි දැනුණු වෙහසමයි නැවුම් බවක් නැහැ. ආස්වාදයක් නැහැ. සුවයක් නැහැ. සැහැල්ලුවක් නැහැ. අතහරින්නටම ඕනේ. එතකොට අතහැරීමේදී කිසිම කොන්දේසියක් නැහැ. මොනවද අතාරින්නේ මොනවද තියාගන්නේ එහෙම නැහැ. තේරීමක් නැහැ. පෙරහංකඩක් විදිහට, පෙනේරයක් විදිහට අප ක්‍රියා කරන්නේ හැම දෙයක්ම අතහරිනවා. භාවනා අරමුණ හැර සියල්ල අතහරිනවා. මතක් වෙන හැම සිතුවිල්ලක්ම අතාරිනවා. ඇහෙන හැම ශබ්දයක් ගැනම හිතන එක අතාරිනවා. විඳින එක අතහරිනවා. දැන් ඒ විදිහට ඒ විදිහට කල්යාණ මිත්‍රවරුනි අප භාවනා කරන විට අන්න හිතට සැහැල්ලුවක් දැනෙනවා අන්න හිතට සුවයක් දැනෙනවා ඒ සැහැල්ලුව ඒ සුවයේ සැපේ දැනෙන්නේ අතහැරීම නිසා එතකොට මේ භාවනාවේ මාර්ගය අතහැරීමයි භාවනාවෙන් ලැබෙන සුවය සැපය අතහැරීමේ සැපයක් අල්ලා ගැනීමේ සැපයක් නෙමෙයි අතහැරීමේ සැපයක්. ඉතින් යමක් අල්ලාගෙන ඉන්න තමයි ලොකු ශක්තියක් ඕන වෙන්නේ. ඒ නිසායි අල්ලාගෙන ඉන්න තාක්කල් යමක් බදාගෙන ඉන්න තාක්කල් ලොකු හුස්ම ඕන වෙන්නේ. වේගවත් ආස්වාස ප්‍රස්වාස සිද්ධ වෙන්නේ. වැඩිපුර හුස්ම ඕනේ වෙන්නේ ඉක්මනට හුස්ම ගන්න ඕනේ වෙන්නේ ඉක්මනට හති දාන්නේ හදවත වේගෙන් ගැහෙන්නේ ඒ සියල්ල සිද්ධ වෙන්නේ යමක් අල්ලාගෙන ඉන්නකොට ඒ අල්ලාගෙන ඉන්න ඕනේ ශක්තිය ඒක බදාගෙන ඉන්න කල් ඒක පරිස්සම් කරන කල් ඒ සඳහා අවශ්‍ය ශක්තිය ඉතින් අතහැරියාම අවශ්‍ය නැහැ වැඩිපුර ශක්තියක් අතහැරීම තුල ආස්වාස ප්‍රස්වාස සංසුන් වෙනවා කෙටි වෙනවා හිමීට සිද්ධ වෙනවා හෘද ස්පන්දනය සංසුන් වෙනවා අඩු වෙනවා රුධිර පීඩනය අඩු වෙනවා ශරීරයම සැහැල් වෙනවා මූණෙන් පටන්ගෙන හැම මාංශ පේශයක්ම ලිහිල් වෙනවා මේ මාංශ පේශි කියන ඒවා කල්යාණ මිත්‍රවරුනි දැඩි වෙන්නෙත් ලිහිල් වෙන්නෙත් මේ භෞතික වශයෙන් සිද්ධ වෙන දේවල් නිසා නෙමෙයි දැන් අපි යමක් බොහොම බර දෙයක් උස්සනකොට අපේ මාංශ පේශි දැඩි වෙනවා. එතකොට කෙනෙකුට අප අපි තදින් කතා කරනකොට බනිනකොට එතකොටත් මාංශ පේශි බලන්න ඒවා දැඩි. අ හයියෙන් දුවනකොටත් ඒ වගේ. දැන් අප හිතන ওই විදිහට මේ භෞතික වශයෙන් ලොකු ක්‍රියාකාරීත්වයක්දී තමයි අපේ මාංශ පේශි දැඩි වෙන්නේ. නිකන් ඉන්නකොට එහෙම නෑ කියලා. විවේකයෙන් ඉන්නකොට නමුත් හොඳට බලන්න ඒ ලොකු වැඩක් කරනකොට නොදැනෙන කායික දැඩි භාවයක් දැනෙනවා හිත හිත ඉන්නකොට. යමක් ගැන තරහෙන් හිතන්න බලන්න. හිතන්න හිතන්න ශරීරයේ පේශි දැඩි වෙනවා. රළු වෙනවා. කියන්න අවශ්‍ය නැහැ, කතා කරන්න අවශ්‍ය නැහැ මොනවත්. කිසි දෙයක් කරන්න අවශ්‍ය නැහැ, හුදු සිටීම පමණක්ම සෑහෙනවා. බය වෙච්ච වෙලාවට බලන්න බයෙන් යමක් හිතේ හිතෙන්න බලන්න මුළු ශරීරයම දරදඩු වෙන හැටි දුවන්න අවශ්‍ය නැහැ මේ සිත ප්‍රබලයි සිත වැඩි කයට වැඩිය. ඉතින් භාවනාවේදී අතහැරින නිසා අල්ලා නොගන්නා නිසා කල්යාණ මිත්‍රවරුනි හිතයි ගතයි දෙකම සැහැල්ලු වෙනවා. එතකොට භාවනාව කියලා කියන්නේ අතහැරීමකට මේක ඊටාම වැදගත් අතිශයින්ම වැදගත් මේ නිර්වචනය කුමක්ද භාවනාව කියලා කියන්නේ අතහැරීමකට අල්ලා ගැනීමකට නෙමෙයි මෙතනදී අප කිසි දෙයක් අල්ලගන්න යන්නේ නැහැ දැන් මේ අතහැරීම මනසින් කරන්නේ හිතින් කරන්නේ භාවනාවේදී මතක් වෙන මතක් වෙන හැම දෙයක් ගැනම සිතීම අතහරිනවා එතකොට මේ භෞතික වශයෙන් කල්යාණ මිත්‍රවරුනි කෙනෙකු අතහරින්නට පුරුදු වෙනවා නම් මානසික වශයෙන් අතහරින්න එක උදව්වක් වෙනවා. මානසික වශයෙන් කෙනෙකු අතහරින්න පුරුදු වෙනවා නම් භෞතික වශයෙන් අතහරින්නට උදව්වක් වෙනවා. මේ දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා භෞතික වශයෙන් අතහරීම පිළිබඳ හිතන කෙනෙකුට අඳුම ගානේ ඒ පිළිබඳ සූදානම් වෙන කෙනෙකුට තමයි භාවනාව පහසු දෙයක් වෙන්නේ භෞතික වශයෙන් අප හැම දෙයක්ම ග්‍රහණය කරගෙන බදාගෙන එකක්වත් ගිලිහෙන්නට නොදී හිර කරගෙන ඉන්න හදනවා නම් භාවනා කරනකොට කොහොමද අප සිටිවිල්ලක් අතහරින්නේ භාවනා කරනකොට කොහොමද ශබ්දයක් ගැන හිතන එක අතහරින්නේ ඒක ලේසි නැහැ ඉතින් ඒ නිසා තමයි මේ භාවනාවට කලින් දානය ධර්මයේ විස්තර කරන්නේ දාන සීල භාවනා එහෙමයි යන්නේ. ඉතින් මේ දානයේදී කරන්නේ භෞතික වශයෙන් භෞතික වශයෙන් අප අයිති කරගෙන තියෙන දේවල් මේක ඊටාම වැදගත් මොකද්ද අප අයිති කරගෙන තියෙන දේවල් මේ ලෝකෙම පාල්ලාගෙන නැහැ ලෝකෙම අයිති කරගෙන නැහැ භෞතික වශයෙන් මානසික වශයෙන් නම් එහෙම වෙන්න පුළුවන් එක ලෝකයක් නෙමෙයි ලෝක කීපයක් වුණත් කෙනෙකුට මානසික වශයෙන් අල්ලගන්න පුළුවන් නමුත් භෞතික වශයෙන් මේ මුළු ලෝකේම අප කවුරුවත් අයිති කරගන්නත් නැහැ අයිති කරගන්නත් බෑ අල්ලගන්නත් බෑ ග්‍රහණය කරගන්නත් බෑ මගේ ගොඩට දාගන්නත් බෑ එතකොට අපි කිසියම් සීමිත කොටසක් මේ ලෝකේ තියෙන දේවල් මේ සමස්ත ලෝකයේම තියෙන දේවල් වලින් සීමිත කොටසක් අප අන්න අයිති කරගෙන තියෙනවා. ඉතින් ශරීරයෙන් පටන් ගත්තාම දැන් ශරීරය එතනින් තමයි පටන් ගත්තේ. උපතේදී වෙන මොනවත් අපට තිබුණේ නැහැ. ශරීරයක් විතරයි තිබුණේ. ඉතින් එතනින් පටන්ගෙන ටික ටික ටික ටික තව තව දේවල් අප අයිති කරගත්තා. අයිති කරගෙන තමයි අද වෙනකල් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ දේවල් මොනවද? අන්න අඳුනා ගන්න විවේකී වේලාවක කල්යාණ මිත්‍රවරුනි ජීවිතේ තේරුම් ගන්නට ජීවිතේ හරියට අඳුනා ගන්නට හිත තේරුම් ගන්නට හිත අඳුනා ගන්නට කැමැත්තක් තියෙන ඇත්තන් විදිහට විවේකී වේලාවක කල්යාණ මිත්‍රවරුනි කල්පනා කරලා බලන්න මෙනෙහි කරලා බලන්න මොනවද මා අයිති කරගෙන තියෙන්නේ මොනවද මගේ වෙලා තියෙන්නේ මගේ කරගෙන තියෙන්නේ කොලේ කුයි තන්සලකුයි අරගෙන ලිව්වක් තමක් නැහැ මොනවද පුද්ගලය වශයෙන් බලන්න ඇත්තටම මගේ කරගෙන කී දෙනෙක් ඉන්නවද ඉතින් එතනින් පටන්ගෙන එහාට යන්න පේන දේවල් භෞතික දේවල් නිශ්චල දේවල් චංචල දේවල් එහාට එහාට එහාට අරගෙන බලන්න ඉතින් මේකට සෑහෙන වෙලාවක් ගියයි සමහර විට ඇල්පෙනෙත්ති පවා පුංචි බොත්තම් පවා සමහර විට වැලි කැට පවා මිදුලේ තියෙන කොච්චර මගේ කරන් තියලා දැන් ඒවා අඳුනගන්න මේක හොඳ භාවනාවක් කල්යාණ මිත්‍රොනි තාම හොඳ භාවනාවක් විවේකීව පහසු ඉරියව්වක පහසු ඉරියව්වක සිටිමින් හෝ හිතගෙන හරි කමක් නැහැ ඇවිදිමින් උනත් කමක් නැහැ හාන්සි වෙලා මේ හතර ඉරියව්වේ ඕනෑම ඉරියව්වක ඉඳගෙන හිටගෙන හාන්සි වෙලා විදිමින් බලන්න මගේ ලෝකය මගේ ලෝකයට හදන්න ඉන්වෙන්ටරි එක දෙක තුන කියලා දාලා මොනවද මගේ ලෝකෙ තියෙන්නේ මා මොන වගේද අයිතිකරු බවටපත් වෙලා තියෙන්නේ ස්වාමියා බවටපත් වෙලා තියෙන්නේ හිමිකරු බවටපත් වෙලා තියෙන්නේ මා කාගේද හිමිකරු මොන දේවල් වලද මා අයිතිකරු අන්න අඳුනගන්න මේක අඳුනාගත යුතුයි දැන් මේ මේක නතර වෙන ලැයිස්තුවක් නෙමෙයි තව එහාට එහාට එහාට දවස් ගෙවෙනකොට සති මාස අවුරුදු ගෙවෙනකොට මේ ලැයිස්තුවට අලුතෙන් අලුතෙන් දේවල් එකතු වෙනවා ලැයිස්තුව දිග්ගැහෙනවා අනිවාර්යයෙන්ම උපතේදී තිබුණේ ශරීරය විතරයි. ඉතින් එකයි එක දෙකක් වුණා තුනක් වුණා හතරක් පහක් හයක් එහෙම එහෙම අද ඉලක්කම් කීයකින් ලියන්න පුළුවන් වෙයිද දන්නේ කල්යාණ මිත්‍රවරුනි මේ මම කියන සමාගමේ තියෙන කොටස් ඉතින් සමාගම් හිමිකරු විදිහට අඳුනගන්න ඕනේ තමන් තමන්ගේ දේවල් මොනවද කියලා. දැන් මෙහෙම ආපහු බලලා මුල ඉඳලා මගේ වෙච්ච දේවල් මගේ කරගත්ත දේවල් අයිති කරගත්ත දේවල් අල්ලගත්ත දේවල් අඳුනාගෙන එනවා. ඒතර අදට මේ මොහොතට ඉතින් මෙතනින් නතර වෙන්නේ නැහනේ. දැන් මෙතන ඉඳලා බලන්න අපට තියෙන බලාපොරොත්තු අපේක්ෂාවන් ප්‍රාර්ථනයන් සැලසුම් ඉලක්ක ඒව ඔක්කොම කල්යාණ මිත්‍රවරණි තවත් කිසියම් දෙයක් අයිති කර ගැනීමේ තවත් කිසියම් දෙයක් මගේ කර ගැනීමේ තවත් කිසියම් දෙයක හිමිකරුවෙකු වීමේ අභිලාෂයයි එතකොට අන්න තවත් ලැයිස්තුවක් අපිට හදන්න පුළුවන් අනාගත ලැයිස්තුවක්. මගේ වෙන්න තියෙන දේවල් වල, මගේ කරගන්න බලාපොරොත්තු වෙන දේවල් වල. දැනට මේ දේවල් මගේ නෙමෙයි. දැනට මේ දේවල් මා ළඟ නැහැ. දැන් ඒවා වෙනත් අය ළඟ තියෙන්නේ. ඕනෑම දෙයක් ඇඳුමක් කියන්නේ දැනට ඇඳුම තියෙන්නේ මගේ ළඟ නෙමෙයි. ඒක දැන් අයිටි කඩේ සාප්පුවේ මුදලාලිට. එතකොට මේ ඇඳුමේ දැන් අයිතිකරු ඒ ව්‍යාපාරයේ හිමිකා. හැබැයි ඒක දවසක මගේ කරගන්න මේ ඇඳුමේ අයිතිකරු මා වීමේ කැමැත්ත තියෙනවා. ඒ කැමැත්තෙන් තමයි දැන් අපි ඉන්නේ. ඉතින් ඇඳුම විතරක් නෙමෙයි තව හුඟක් දේවල් පුද්ගලයෝ මුදල් තනතුරු මහා ගොඩක් දේවල් රූපේ පැත්තෙන් මහා ගොඩක් දේවල් වල අයිතිකරු වීමේ කැමැත්ත තියෙනවා. තව තව දේවල් අල්ලා ගැනීම. ඉතින් එහෙම ලයිස්තුවකුත් අපට හදන්න පුළුවන්. අතීතයේ මගේ වෙච්ච දේවල් ඒවා සමහර විට අද මගේ ළඟ නැහැ. ඒතර අතීතයේ දේවල් වල මා අයිතිකරු හැබැයි අද ඒ දේවල් වල අයිතිකරුවෝ අන් අය මා නෙවෙයි. එතකොට අද මා අයිතිකරු කියන දේවල් ඉස්සර මට අයිති දේවල් නෙමෙයි. ඒවා වෙන අයගේ. හැබැයි අද මම ඒ වගේ අයිතිකාරයක්. එතකොට අද අන් අය සතු දේවල් අයිති කර ගැනීමේ බලාපොරොත්තුකුත් මගේ තියෙනවා. ඒතර අනාගතයේ පැත්තෙන් අල්ලා ගන්නට ලැයිස්තුවක් හදාගෙනත් තියෙන. ඒතර මේ ලැයිස්තු තුනම කල්යාණ මිත්‍රවරුනි අඳුනා ගන්න දැනගන්න. ඒ දැන ගැනීම තුළ අප තුළ පිබිදීමක් ඇති වෙනවා. ඔහි යාන්ත්‍රිකව අන්ධයෙකුසේ දේවල් වලින් මුදලින් මුදලට භාණ්ඩයෙන් භාණ්ඩයට පුද්ගලයාගෙන් පුද්ගලයාට අයිතිකරු වෙමින් හිමිකරු වෙමින් මේ යන සාංසාරික අන්ධචාරිකාවට ආලෝකයක් ලැබෙනවා මේ භාවනාවෙන් මේ මෙනෙහි කිරීමෙන් මේ විදර්ශනාවෙන් ඉතින් මේ ওই විදිහට අපි ටිකක් මෙනෙහි කරගෙන කරගෙන ගියොත් අන්න අප එදා කතා කළ අවසානයේ වෙනවා මරණය. ඒ උපතින් පටන්ගෙන උපදිනකොටම අපට ශරීරයක් විතරයි තිබ්බේ. ඉතින් එතනින් පටන්ගෙන අද වෙනකොට මහා ව්‍යාපාරයක සමාගමක හිමිකරුවෙක් වෙලා තවත් ඉස්සරහට තවත් මේ ව්‍යාපාරයේ සමාගම ව්‍යාප්ත කිරීමේ, පුළුල් කිරීමේ සැලසුම් තියෙන එහෙම එහෙම ගිහිලා අන්න මරණයට එනවා. දැන් මරණයේදී අප හොඳටම දන්නවා මේ අල්ලාගත්ත කිසි දෙයක් බදාගත්ත කිසි දෙයක් අරගෙන යන්නේ නැති බව. අර උපතේදී ගෙනාපු ශරීරේවත් ගෙනියන්නේ නැහැ. ඒකත් තියලා යන්නේ. එතකොට අනිත් දේවල් ගැන මොන කතාවද? එතකොට මේ මහන්සි වෙන හැම දෙයක්ම මේ ලෝකෙ ඉතිරි කරලා අපට සමුගෙන යන්නට වෙන බව හිස් අතින් හිස් දෑතකින් හිස් මනසකින් ඒකත් මෙනෙහි කරලා බලන්න. එතකොට මේ භාවනාව මේ මෙනෙහි කිරීම ආපසු බලනවා වර්තමානයේ බලනවා අනාගතයේ බලනවා උත්පත්තිය බලනවා මරණය බලනවා. එතකොට මෙනෙහි කිරීම කීපයක්. උත්පත්තිය ගැන මෙනෙහි කරන්න මෙතෙක් ගමන දිහා බලන්න වර්තමානය යන්න බලාපොරොත්තු වෙන ගමන සහ මරණය මේ මෙනෙහි කිරීම තුළ ඕනෑම කෙනෙක්ගේ හදවතේ ලොකු පිපිදීමක් අවදිවීමක් වෙනවා මේකද ජීවිතය කියලා. ලොකු කම්පනයක් ඇති වෙන්න පුළුවන් කල්යාණ මිත්‍රවරුනි මේ අල්ලාගෙන ග්‍රහණය කරගෙන බදාගෙන යන ජීවිතේ ගැන මේක එක පැත්තකින් හිතෙන්න පුළුවන් මහ විහිළුවක් කියලා. මහ විහිළුවක් තමයි ජීවිතය කියන්නේ කල්යාණ මිත්‍රවරණි ලොකු විහිළුවක්. හිස් අතකින් ඉපදිලා හිස් දෑතකින් ඉපදිලා මුළු ලෝකයක්ම අයිති කරගන්න සටන් කරලා බලාපොරොත්තු වෙලා ආශා කරලා තරඟ වැදිලා ලෝකයෙන් පුංචි කොටසක් අල්ලාගෙන අයිති කරගෙන එහි අයිතිකරු බවට පත් වෙලා දුක සැප විඳිමින් බියටපත් වෙමින් මේවා වෙන කෙනෙක් අයිති කරගනීද නැති වෙයිද ඊර්ෂ්‍යාව ඇති වෙලා ශෝකයටපත් වෙලා අනාගතේ පැත්තෙන් බිය වෙලා එහෙම ගිහිල්ලා අවසානයේ හිත් සතින් මැරෙනවා ඉතින් මේක විහිළුවක් මේක විහිළුවක් බව තේරෙන්නේ නැහැ මේ ත්‍රිකාලයේම කෙනෙක් මෙනෙහි කරේ නැත්තම්. මේ තුන් කාලයේම කෙනෙකු තේරුම් ගත්තේ නැත්තම් උපත ජීවිතය සහ මරණය මේ ත්‍රිත්වයම හරියට කෙනෙකු දැක්කොත් තමයි හිතෙන්නේ මේක මහ විහිළුවක්. හැබැයි අපිට ඔය උපත තේරෙන්නේ නැහැ මරණය තේරෙන්නේ නැහැ මේ ඉන්න ටික කාලේ එතන කරන හටන විතරයි අපිට හිතෙන්නේ මහාම ලොකු දෙය කියලා. ඉතින් ඒ නිසා පුදුම විදිහට අපි සටන් කරනවා අපේම සහෝදර සහෝදරියන් එක්ක, අපේම දෙමව්පියෝ එක්ක, සමහර විට දූපුතුන් එක්ක, ඥාතීන් එක්ක, යාළුවෝ එක්ක, අසල්වාසීන් එක්ක මේ తాවකාලික වුණු දේවල් වල අයිතිකරු බවට පත් වෙනවා. අපිට හිතෙනවා අපි සදාකාලික අයිතිකරු කියලා හැම දෙයකම. මේ කිසිම දෙයක ඔබත් මා සදාකාලික අයිතිකරුවෙකු නෙවෙන බව මේ මෙනෙහි කිරීම අපට කියා දෙනවා. අපි හැම දෙයකම කල්යාණ මිත්‍රවරුනි, తాවකාලික අයිතිකරුවෝ වෙනවා. එච්චරයි. හැම දෙයකම මේ ඇඳන් ඉන්න ඇඳුමේ පටන් හැම දෙයකම කල්යාණ මිත්‍රවරුනි අප తాවකාලික අයිතිකරු. උපතේදිගෙන ඇවෙත් නෑ, මරණයේදිගෙන යන්නෙත් නෑ. ඒ ජීවත් වෙන අපි හිතමු කෙනෙක් අවුරුදු 100ක් හිටිය කියලා ඔය අවුරුදු 100කම අයිති කරගත්ත කිසිම දෙයක් නෑ. මේ අවුරුදු 100ම අයිතිකාරයා කියලා කියන්න පුළුවන් කිසිම දෙයක් නෑ. ඒ ශරීරය ගැනවත් කියන්න බෑ. මොකද ඒ ශරීරය වෙනස් වෙනවා. මේ කෙස් ටික අරගෙන බැලුවොත් මේක මට අවුරුදු 100ක් තිබ්බා කියලා කියන්න බෑ කාටවත්. තිබුණු කෙස් වැටෙනවා අලුතෙන් කෙස් එනවා. හැම දෙයක් මේ වගේ. ඉතින් එයින් ජීවිත කාලයට වැඩිය අඩුයි අපේ අයිතිය හැම දෙයකට. ඒ එක පැත්තක්. ඉතින් මේ ඔක්කොම අපි දීලා තමයි යන්නේ. දන් දීලා නෙමෙයි දීලා යන්න වෙන්නේ. ඉතින් මේ දීලා යන දේවල් දන් දීලා යන්න පුරුදු වීම තමයි භාවනාවෙන් කරන්නේ. මේක ඊටාම වැදගත් කල්යාණ මිත්‍රවරුනි සතුටු සිතින් දෙන්න පුළුවන්ද? සියල්ල පැහැරීම නෙමෙයි. සතුටු සිතින් ඔබ සතු කරගත්ත යමක් මහන්සි වෙලා, වෙහෙස වෙලා, කැප වෙලා ඔබ සතු කරගත්ත යම පුළුවන් ද සතුටු සිතින් තවත් කෙනෙකු සමග බෙදා ගන්නට. ධනෙ වෙන්න පුළුවන්, දැනුම වෙන්න පුළුවන්, කාලය වෙන්න පුළුවන්, ආහාරයක් වෙන්න පුළුවන්, කරුණාව මෛත්‍රිය වෙන්න පුළුවන්. කවරක් හෝ ශරීරයේ අංග වෙන්න පුළුවන්, ලේ වෙන්න පුළුවන් මොනවා හරි මේ හැම දෙයක්ම කල්යාණ මිත්‍රවරුනි එනකොට ගෙන යන්නේ නෑ යනකොට ගෙනියන්නේ නෑ සියල්ල තියලා යන්නේ අන්න ඒ දේවල් පුළුවන් ද ජීවත් වෙලා ඉන්න කාලේ ඔළුව පාවිච්චි කරලා මෝඩයෙකු විදියට නෙමේ ප්‍රඥාව පාවිච්චි කරලා ප්‍රයෝජනේ තියන අයත් එක්ක වටිනාකම දන්න අයත් එක්ක සතුටු සිතින් බෙදා හදා ගන්නට ඒ සතුට විඳින්න ඒ සැහැල්ලුව විඳින්න අන්න අර භාවනා කරනකොට දැනෙන සැහැල්ලුවක් තියෙනවනේ. ඒ සැහැල්ලුව අප දැක්කනේ අතහැරීම නිසා ලබන සැහැල්ලුවක් කියලා ඒ වෙලාවට හරි ජීවිතේම සැහැල්ලු කරගන්න පුළුවන් දානෙයි. එතකොට මට අද අයිති වෙලා තියෙන දේවල් ඊයේ මට නෙමේ අයිති ඊයේ මම නෙමේ මේ වගේ අයිතිකරු හෙට කැමැති වුණත් අකමැති වුණත් ওই දේවල් වල අයිතිකරුවන් බවට වෙන අයපත් වෙයි. හොඳින් හෝ නරකින් අවසානයේ මරණයේදී හරි මට අදායිති කියන හැම දෙයක්ම තවත් අයගේ දෝතටයයි දෑතටයයි ජීවිතේටයයි ඒක අපිට නවත්තන්න බෑ. නවත්තන්න හිතනවා නම් අන්න කෙනෙකු හිතනවා නම් ඒක නවත්තන්න අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙන්නේ ඒක ප්‍රේත අදහසක් කියලා. ඊට පස්සේ මරණයෙන් පස්සෙත් ඒ ඇත්තෝ අර තමන්ගේ කියාගත්ත දේවල් මරණයේදීවත් අතහරින්න අකමැතිව ඒ දේවල් කෙරෙහි ලොබ බැඳගෙන දුක් විඳිනවා. ඉතින් මේ ඊයේ මගේ නොවුණු දේවල්, හෙට මගේ නොවන දේවල් අද මට පුළුවන් ද බුද්ධිමත් විදිහට ප්‍රයෝජනේ තියෙන කෙනෙකුට දෙන්නට. ඒක තමයි දානය කියලා කියන්නේ. ඉතින් ඒ තුල තියෙනවා ලොකු සුවයක්, निराமிස සුවය කියන එක අපි දැන් කතා කළා. පළවෙනි ප්‍රතිඵලය තමයි බය කියන එක නැති වෙනවා. අපි ඉන්නේ හුඟක් ලොකු බයකින්. මේ අපේ දේවල්, අයිති කරගත්ත දේවල්, නැති වෙයි වෙන අය අයිති කරගනී හැම දෙයක් ගැනම ඔය අපදාන් ඇවිල්ලා තියෙන සරෙප්පු දෙක ගැන පවා අප බයෙන් ඉන්නේ. ඉන් මෙහා හැම දෙයක් ගැනම දවසක් කල්යාණ මිත්‍රවරුනි මිත්‍රයෙකු සමග ගියා බැංකුවකට ඒ මිත්‍රයා ඕස්ට්‍රේලියාවේ හිටියේ ඉන්නේ ඉතින් එතුමාට අවශ්‍ය වුණා ශිෂ්‍යත්වයක් ඇතිකරන්න ලංකාවේ දුප්පත් ළමයින්ට මොකද මේ මහත්මයාත් දුකසේ ඉගෙන ගත්ත කෙනෙක්. ඉතින් ඒ නිසා එතුමා බැංකුවට ගියා ගිහිල්ලා මේ ඒ කලමනාකාරතුමා එක්ක කතා කරලා ඒ කතා කරන ගමන් කිව්වා මේ මුදල් මම අතේගෙන ආවේ නැහැ මොකද නැති වෙයි කියන බය නිසා චෙක් පතක් තමයි අරන් ආවේ. එතකොට කලමනාකාරතුමා කියනවා මේ සාමාන්‍ය බැංකුවකින් දෙන උපදේශයක් නෙමෙයි කොහොම හරි කලමනාකාරතුමා කියනවා මේ ඔය නැති වෙයි කියන බය එන්නේ මේ මගේ දේවල් තවත් කෙනෙක්ගේ දේවල් බවට පත් වෙනවා කියන එක දන්නේ නැතිකම නිසායි. මගේ දෙයක් තවත් කෙනෙක්ගේ දෙයක් බවට පත් වෙන්න පුළුවන් කියන එක දන්නවා නම් නැති වෙයි කියන බය එන්නේ නැහැ ඉතින් ඒක කල්පනා කරලා බලන්න ඔය බය කියන එක කල්යාණ මිත්‍රවරුනි දේපොළ ගැන තියෙන බය මගේ දේවල් ගැන තියෙන බය බොහෝ විට ඉන්නේ ඔය අවිද්‍යාව නිසා. ඉතින් ඒ බයෙන් අපි ජීවත් වෙන්නේ. අපි හිතන්නේ බයෙන් ඉන්නේ කියලා. හැබැයි බය කියන එක දැනෙනවා කම්පණයටපත් වුණහම. මොනවා හරි වුණහම මගේ දේකට එතනදී අන්න අපේ හුස්මට මොකද වෙන්නේ බලන්න, පපුවට මොකද වෙන්නේ බලන්න. එතෙන්දි තමයි තේරෙන්නේ කොපමණ මා මේවා අල්ලගෙන ඉන්නවද, ග්‍රහණය කරගෙන ඉන්නවද? ඉතින් මුළු ජීවිතේම අපි දන්නේ නැති වුණාට බයෙන් ඉන්නේ. බොහෝම බියසුළු ජීවිතයක් කල්යාණ මිත්‍රවරුනි ඔබත් මාත් ගත කරන්නේ. ඉතින් මේ දානයේ තුල අප ලෑස්ති වෙනවා. තියෙන හැම එකක්ම විසික් කරනව නෙවෙයි. හැබැයි ලෑස්ති වුණු මනසකින් ඉන්නේ සුදුසු අවස්ථාවක සුදුසු කෙනෙකු සමග මා සතු යමක් සතුටු සිතින් බෙදා හදා ගන්නට අන්න ඊට විවෘත වුණු මනසක් විවෘත වුණු දෑතක් ඇති කිරීම තමයි දාණයෙන් කරන්නේ. බය අඩු වෙලා යනවා. ඒක ලොකු සහනයක්. ජීවිතේක ලබන්න පුළුවන් ලොකු සහනයක් බය අඩු වෙන එක. ඊර්ෂ්‍යාව අඩු වෙනවා. තව ආයත ලැබෙයිද කියන ඊර්ෂ්‍යාව අඩු වෙලා යනවා. බයයි ඊර්ෂ්‍යාවයි අඩු වෙනවත් එක්කම නිර්ආමිස සෝය ජීවිතේ පුරාම කෙනෙකුට අත්දකින්න ලැබෙනවා. සතුට සිතින් මැරෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි පුරුදු කරන්න දාණය. ඒකට දන් දෙන්න සමහර අය හිතන අපිට මොනවත් නැහැනේ. කොපමණ දේ තියනවද අර ලැයිස්තුව හැදුවොත් අර අප කලින් කතා කළ විපස්සනාව කෙනෙකු කළොත් එක පැත්තකින් තේරෙයි අද මා සතු දේවල් කොපමණ තියෙනවද අඩුම ගානේ කාලය තියෙනවා බුද්ධිය තියෙනවා දැනුම තියෙනවා හැකියාවන් තියෙනවා පුහුණු පුරුදු වුණු ශිල්පීය ක්‍රම තියෙනවා කොපමණ දේවල් තියෙනවද බෙදා ගන්න ඊළඟ කාරණය කල්යාණ ඔය දේවල් එකක්වත් අපි එනකොට ගෙන ඇවි නෑ. දැනුමවත් අප ගෙන ඇවි නෑ. ඒකත් කවුරු හරි අපිට දුන්න පාසලේදී විශ්වවිද්‍යාලයේදී වෙන වෙන ක්‍රමවලින් අනිත්‍යය අපිට දුන්නේ ඔය හැම දෙයක්ම. ගෙන ඇවි නෑ අප කිසි දෙයක්. හැම දෙයක්ම අපි ලෝකයෙන් ගත්තේ අනිත්‍යයෙන් ගත්තේ. එතකොට ඒ ඇත්තෝ එකක්වත් අපිට දුන්නේ නැත්නම් අද අපිට මොනවත් නැහැ. අපේ දෙමව්පියෝ දුන්නේ නැත්නම් උපතේදී සිට කිසි දෙයක් අම්මා කිරි ටික දුන්නේ නැත්නම් අද අප මේ තත්වේ නැහැ. එතකොට මේ අද මගේ කියලා කියන හැම දෙයක්ම කල්යාණ මිත්‍රෝනේ කවුරු හරි මට දීපු දේවල්. ඒව අප සල්ලි වලට ගත්ත වෙන්න පුළුවන්. නමුත් තව කෙනෙක් දීපු දේවල්. හැම දෙයක්ම දැනුම පවා අප මේ ගන්න ආස්වාසේ පවා හැම දෙයක්ම අප භුක්ති විඳින අයිති කරන් තිබෙන අත්දකින හැම සැපකටම කල්යාණ මිත්‍රරුනි අප ලෝකේට ණය ගැටී ගන්න හැම ආස්වාසයකටම අප ලෝකේට ණය ගැටී. එතකොට ඒ ණය දෙවන ක්‍රමේ තමයි දානේදී කරන්නේ. කෘතවේදීව ගෞරවයෙන් යුක්තව දෙන දෙයක් දෙන්න. ගෞරවයෙන් යුක්තව කෘතවේදීව බෙදා හදා ගැනීමේ සතුටු සිතින් බෙදා හදා ගැනීමේ මනසක් ඇති කරගන්න පුහුණු කරන්න. සතුටු සිතින් කෘතවේදීව අන්න එතනදී ණය නැති කෙනෙකු විදිහට ගත් ණය ගෙවූ කෙනෙකු විදිහට කල්යාණ මිත්‍රවරුනි කෙනෙකුට මරණයටපත් වෙන්න පුළුවන්. මිත්‍රයෙකු සිටියා පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කතිකාචාර්යවරයෙක් මහනුවර මාරවාලයේ වෛද්‍යවරයෙක් විදිහට සේවය කරා. ඉතින් එතුමා මේ වෛද්‍ය ශිෂ්‍යයන්ට කියන පාඩමක් තමයි මේ ටිකක් හිතලා බලන්න මේ ලෝකේට කොපමණ ණයද කියලා. ඉතින් එහෙම හිතන්න අතීතයට ගිහිල්ලා මව් කුස ඇතුලේ ඉන්නකොටත් Taman ගත්ත දේවල් තියෙනවා. වින්නබු අම්ම ඇවිල්ලා Tamanව බැලුවා. ඉතින් වින්නබු අම්මටත් ණයයි. එතකොට උපදින්න කලිනුත් අපි ලෝකයට ණය වෙලා හිටියේ. මරුණට පස්සෙත් එහෙමයි. මරණයෙන් ඉවර වෙන්න. ඒතර කවුරු හරි මේක පෙට්ටියක දාගෙන උස්සගෙන ගිහිල්ලා සොහනට දාන්න ඕනේ. එතකොට ඔය දෙකම අපි ගෙවන්නේ නැහැ කියලා. අපි දන්නේ නැහැ. උපදින්න කලිනුත් අපි ලෝකේට ණයයි, මරුණට පස්සෙත් ණයයි. ඒ නිසා ජීවත් වෙන කාලය තුල ණය ගෙවන්න ජීවත් වෙන කාලය තුල ගත්ත ණයක් ගෙවන්න ටිකක් වැඩිපුරක් ගෙවන්න කියලා. ඒක තමයි කල්යාණ මිත්‍රවරුනි දානය කියලා කියන්නේ. මේක පින්කමක් ලොකු පින්කමක් අවබෝධයෙන් කරන්ඩ දන් දෙන්න ලෑස්ති වුණු මනසකින් ජීවත් වෙන්න. එතෙන්දි පෙනෙයි හැම මොහොතකම යමක් Taman සතු යමක් බෙදා හදා ගන්න පුළුවන් බව. මුදල් විතරක් නෙමෙයි ඕනෑම දෙයක් බෙදා හදා ගැනීමේ අවස්ථා අපමණ මේ ලෝකේ තියෙන බව අන්න දාන පාරමිතාව ඒක පාරමිතාවක් බවට පත් වෙනවා ඒ විදිහට භාවනාවක් බවට පත් වෙනවා අර භාවනාව තුලදී ඒ වාඩි වෙලා භාවනා කරන මිනිත්තු කීපය තුලදී කල්යාණ මිත්‍රවරුනි සිතවිලි අතහරින්නට පහසුයි ජීවිතයේ තුල අප දේවල් අතහරින්නට පුරුදු කරනවා නම් ජීවිතේ පුරාම අපි අල්ලගන්න අල්ලගන්න අල්ලගන්න නම් හුරු වෙන්නේ භාවනාවට වාඩි වුණාම කොහොමද අතහරින්නේ? ඒකලේසි නෑ. ඒ නිසා දාණය ජීවිතයේ අංගයක් බවට ජීවිතයේ කොටසක් බවට පත් කරන්න. निराமிස සුවය ඒ තුලින් මිදින්නේ මේ කරන භාවනාව ගැඹුරට යන්නට ගැඹුරු තලයන් තුල පවතින නිස්සරණ සුවය අතහැරීමේ සුවය විඳින්නට අත්දකින්නට සුදුස්සෙකු වන්න ජීවිතයේ තුල බෙදා හදා ගැනීමේ අතහැරීමේ මනස පුරුද්ද ඇති කර ගැනීමෙන් ඒ වටපිටාව තුල අපි ටික වෙලාවක් භාවනා කරමු.